කර කර ඉන්නකොට ඒ වේදනාවක් හරි පිටිවිලක් හරි ආවම ඒක ඉග්නෝර් කරලා ඉන්න එක ඉන්න එක මේ කියන්නේ ඒක දිහා බලන්න ඕනේ. දැන් මම සමහර වෙලාවට ඒක ඉග්නෝර් කරලා ඉන්නවා. එතකොට ඒක උගේ වේදනාව දැනුණාට වේදනාව පස්සේ යන්නේ ඒක වේදනාව හිතේදී ආනාපාන සතියට ගෙනවම ඊට වේදනාව දැනෙන්නේ නැතුව යනවා. එන්න අපේ වේදනාව බලන්න ඕනේද? බලන්න නැතුව එන යන්න. නෑ නෑ ඒක ඇත්තටම හරියටම සීක්වන්ස් එකක් තියෙනවා. ඉස්සරහට යන්න යන්න විකල්ප වැඩි වෙනවා. මුල් වෙලාදී කරන්න තියෙන්නේ මේ සද්දේ, මේ වේදනාව, මේ හිතවිල්ල මම කියලා නෙවෙයිනේ ආවේ. මගේ මගේ චේතනාවනේ මගේ චේතනාව දෙන්නේ මට මූල කර්මස්ථානේ. ඉතින් දැන් මොකද කරන්නේ? මම පාරට බැස්සා. පාරට බැලුවම පාරෙන් එකක් හෙනද. ඉතින් මට යන්න ඉඩ නැහැ. ඉතින් මට පුළුවන් සෙනඟයි ඉන්නකම් ඉන්න. ඉතින් කවදාකවත් පාරක් එන්න ඉවර වෙන්නේ නැහැ. පාරක් කවදාකවත් ප්‍රයනකම් හිටියට ඉවර වෙනවා. අපිට කියනවා මට අඩියක් තියන්න පුළුවන්කම ඉන්න කියලා. මේ සෙනඟ ඇවිල්ලා මූණට හැප්පෙන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්න තියෙන්නේ මේක මහා වීදියක්. මම නිකම්ම නිකන් සියදෝරි නැත්තම් සීලිබිරි. මට පාරයින් කරලා දෙන්නේ නැහැ. පොලිසිය ඉන්නේ නැහැ නේ අපිට පාරක් බද. මට කරන්න තියෙන්නේ තියන්න පුළුවන් අඩිය තියෙන එකයි තියෙන්නේ. තියෙනවනේ මිනිස්සු මූණට මං තත් වෙනවා හරහටත් යනවා දිගටත් යනවා නමුත් හොඳට බැලුවොත් ඒ එක මිනිහෙක්වත් එන්නේ අපි හම්බෙන්න නෙවෙයි. එක්කෙනෙක් ඇතුළේ අපිට බාධා කරන්නත් නෙවෙයි. මේ මිනිස්සු ඉන්නේ මට වැඩිය කලබලයි. ඉතින් හොඳට පේනවා මේ මිනිස්සු කරදරයක් කරගත්තොත්, වතයක් කරගත්තොත් අපි ඉතින් ටැං ගහනවා. එමුනේ මේ මිනිස්සු වගේ මටත් පුළුවන් ටික යන්න පටන් ගත්තොත් මට මිනිස්සු නැති පාරක තරම් යන්න බැරි වුණාට ටිකක් යන්න පුළුවන්. අන්න වගේ පදකට යන කවදාකවත් අපේ චිත්ත වීතිය සද්ද වේදනා හිතවිලි නැති තැනක් නෙවෙයි මේක පොදු මාවතක්. ඒ පොදු මාවතේ අපි ආනාපානෙ අඳුරලා දෙනවා පිවට් එකට තියන. මේක ඒක නිකන් අපි හැරමිටියට ගන්නවා. ඒකල අපිට ශක්ති ප්‍රමාණය අපේ ක්‍රමසාවිදුවට ඒක මැක්සිමයිස් කරන. ඒක බහුලීගත කරනකොට අරවත් යනවා කියලා දුක් වෙන්න ගත්තොත් ඒක ලොකුයි. ඒක තිබුණට ගණන් ගන්න නැතුව පුළුවන් හරිය කරගෙන යනකොට අපිට වරිම නතර වෙන්න වෙයි වේගය අඩු කරන්න වෙයි පුළුවන් වෙලා ඉක්මනට යන්න වෙයි එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක කරදරයක් වෙන්නේ හිත ඒක ද්වේෂ කරොත් පමණයි ඒක සර්වඥාන්සේ දේශනා කළා කියලා මහණෙනි මේ වේදනාව කියලා කියන්නේ උලක් වගේ සලකන්නේ ඇඟේ වේදනාවක් කියන උලක් වගේ ඒ උලක් කන්නවට පස්සේ එතනම තව උලක් කන්නොත් නම් කාටවත් ඒ වේදනාව විඳින්න බෑ කියලා තනි උල විඳින්න පුළුවන් ඒක කියලා කියනවා වේදනාව උලක්. වේදනාව පිළිබඳ ද්වේෂය දෙවෙනි උලයි. වේදනාව පිළිබඳ ද්වේෂ කරන පටන් අරගත්තොත් ඒ මනසට වේදනාව විඳින්න බැරි. වේදනාව නම් පුළුවන්. ඒ නිසා වේදනාව මම මතක් කරන දුක් වේදනාව. දුක් වේදනාවත් එක්කම ද්වේෂයෙන් එක තමයි අපි සංසාරේ ගෙනාවු ආසව ධර්ම අනුසය ධර්ම. කියන්නේ ඒක අපි කියලා නෙවෙයි වෙන්නේ. අපි ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. මේකට ද්වේෂ කරනවායි කියලා කියන්නේ අපිට ඇති වෙච්ච එකක් නෙමෙයි අපි වක් කරගත් එකක් ඒක මගෙන් ඇතුළට ගිය එක පිටට ගිය එක වේදනාව කියන්නේ පිටින් ඇතුළට ආව එක මේ පිටින් ඇතුළට එනකොටම ඒකටම තව එකක් ඇතුළට දාගෙන දැන් විඳ ගන්න බෑ දරා ගන්න බෑ කියලා චෝදනා කරන්නේ ඇතුළෙන් පිටට එන සහ පිටින් ඇතුළට යන කියන වෙනසවත් අපි දැකලා නැහැ ඉතින් භාවනා කරන යෝගාවචරය දවසක භාවනා කර කර ඉන්නකොට මේ දුකක් එනකොට මේකට gadu අඳුපුප්පන ගතිය. කොස්සදික් කරගන්න ගතිය. එහෙම නැත්නම් ඒකට වෛර කරන ගතිය. ඇඟට නොදැනී එන එක තමයි මේ මම කියන්නේ. මම කියන්නේ ඕක තමයි. සක්කාය දිට්ඨිය කියන්නේ ඕක තමයි. ඉතින් ඒක ලියලා අපි කියනවා මට දුක දුන්නේ පිටින් කියන්නේ නෑ. දුක දරා ගන්න බැරි මටපත් කියලා ඇතුලෙන් පිටතට යන ප්‍රොජෙක්ෂන් එක. එහෙම නැත්නම් මේ පටිඝානුසේ. පටිඝානුසේ බලන්න බෑනේ දුකක් ඇවිල්ලා තරහගෙන කියලා. හිතලා බලන්න බෑ. ඒක උණුගේ ගොජදාද්දී මේ රැඩිකල් නොලෙජ් එක මේ මේ විප්ලවකාරී අවබෝධය සූදානම්ෙන් තියනවනේ මේ තක්කුක්කුවේ තමයි අපිට මේ වාසිය ලබා ගන්න වෙන්නේ. වේදනාව පවතිද්දිම තමයි. ද්වේෂය පවතිද්දිම තමයි මේක අල්ලන්නේ. නැත්නම් හිතල මට වේදනාව එනකොට දුක නොවේ මේ පටිකේ නොවේ කියලා කල්පනා කරන එක හොදු මනෝ විකාරයක් විතරයි. ඉතින් මේ වැඩේ එනකොට එළඹ සිට සිහිය තියෙනවා. එහෙම නැත්නම් සූදානම් කරවි. එහෙම නැත්නම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක. ඒ කියන්නේ විප්ලවීය විදිහට බලන්න. වෙනද බලපිටිය වැරදි. අපි වෙනස් විදිහකට බලනවා කියන්නේ. ආන්නේ විදිහට බලන වෙලාවක අහුවේ මෙයා ඉන්නකොටම අනුකුප්පණයක ගතිය. අපි හිතන්නේ මගේ පෞරුෂත්වයේ කියලා. මගේ පුළුවන්කාරකම කියලා. මගේ ශක්තිය කියලා බලනකොට ඒකෙත්මයි අපි අනු කඩාගෙන. බුදුදහම අපිට කියනවා වේදනාදිය එකකට බලපන් වේදනා කරේ ඇති වෙන ප්‍රතික්‍රියාදිය තව විදිහකට බලපන් ප්‍රතික්‍රියාව තමයි ඒ පටිගේ එහෙම නැත්නම් පටිඝානෝසය ඒක දැක ගන්න බුදුහාමුදුර අපි ගැන දැක්කද වැඩන්නේ අපේ ළඟ ඉන්න කෙනෙක් දැක්කද වැඩකුත් නැහැ පටිඝානෝසය නැති වෙලා බල්ල වැඩකුත් නැහැ ඒක ගොඩ දා දිනුනුනේ ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්නවයි කියන මිනිහා තමයි යෝගාවචරය කියන්නේ ඒක අත්වරදි වැරදි වැරදි වැරදි යනකොට ආම්බෙන් තමයි දවස කම්බෙන්නේ. කවදාක සැලසුම් කරපු වෙලාවක් හම්බෙන්නේ. කවදාක සැලසුම් කරන ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. ඒ ආම්බෙන් වගේ සිද්ධ වෙනට ඒකත් තේින්නේ වැරදිල්ලක් වගේ, පචවිල්ලක් වගේ, නෝන්ජල්කමක් වගේ, බය අඩුකමක් වගේ තමයි තේින්නේ. මොකද අපි උගන්නලා අපිට තියෙන්නේ ගැව්වක් ගන්න. බැන්නොත් බැනපන් මම බලා ගන්න කියලා අපිට උගන්වන්නේ. මේ එන දෙයට යටහත් පහත් වෙන එක අපිට පේන්නේ නිකන් පාවදිනවා. නමුත් අපේ මානව අයිතිවාසිකමක් අපිට තියෙනවා මිනිසෙක් වශයෙන් සත්තු මොනවා කිව්වත් අම්මලා තාත්තා මොනවා බලව ගුරුවරයා මොනවා බලවද මට වැරිද මේ දුක දිහා අලුත් දෙහින් බලන්න නැත්නම් සත්‍ය ඥානයක් විතර බලන්න මේ දුක පැමිණියේ මගේ මේ සෙල්ලක්කාර දැනුම උරගාලා බලන්නයි මම බලනවා අර රජුරෝ යකා දිහා බලපියේ අනේ කොච්චර හොඳ ඔය ආවේක මට මේ ප්‍රතිගාමසේ දැක ගන්න හොඳම අවස්ථාව මෙහා තමයි කියලා. අර දුක ආපු වෙලාවට ඒ දැක ගන්නා සුළු බැලුවොත් දුක මුසුප්පු වෙනවා. ඒ දුක නිකන් පෙකෙන වෙලෙම ගලවලා නැට්ටි හැලෙන්න පටන් ගන්නවා. අනේ බරපතල දුක් නෙවෙයි පුංචි පුංචි දුක්. ඒකත් පරිේශණය පටන් ගන්න පුළුවන්. ඒකවල පුළුවන් පොඩි පොඩි දේවල්ට මට මේක යොදන්න පුළුවන් කියලා එන්නේ එන්නේ එන්නේ සෑහෙන දුක් වේදනාවක් අඩු ගන්න දුකේ මැදට එනකම් එහෙම නැත්නම් දුක ස්වභාවයෙන් ගෙවි යනකම් බලන් හිටියේ නැත්නම් අද මේ ලෝකයා දෙන එජෙන්ඩා එක ගහලා අපිට මේ ජීවිතේ කරන්න. ලෝකේ කියන්නේ මොනේ වේදනාව එන්නකොටම පැන්ඩෝල ගහපන් එන්නකොටම සිද්ධාලේප ගහපන් එහෙම නැත්නම් ආගේ පොලිමට වරෙන් එහෙම නැත්නම් කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා මම බුක් කරලා හිටපන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකද බුදුජානනාගේ කියන්නේ මේ දුක අවබෝධ කරගන්න පරම සත්‍යය. කායන වසනාට පස්සේ තියෙන පරම සත්‍යය. ඕක මගාරවලා මම කියන්නේ මේ සියල්ලකම භාවනාවෙන් හරියන්න පුළුවන් කියලා. මෙඩිටේෂන් and medication කියලා දෙකක් තියෙනවා. වැඩිවට අපි මෙඩිටේට් මෙඩිකේෂන් කරනවා. අපත් දැනුත් මේ ළඟදී කාටි කරලා තිබුණා මෙඩිටේෂන් ඇත මෙඩිකේෂන් කියලා. අන්තිම තන්දමට යනකොට සියල්ලම භාවනා තුලින් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අද අල්ලන්න බැරි රෙද්ද ටිකක් තියෙනවා. පිළිකාටයයි, heart attack එකයි, cholesterol වල භාවනා තමයි උත්තර. ඒක දැන් ප්‍රසිද්ධිය කියන්න පටන් ගන්නවා. ඉස්සර අපි භාවනා කරුවේ පුංචි පුංචි දුක් නැති කරන නමුත් වෛද්‍ය විද්‍යාවට අහු අඬුවට අහු වෙන්නේ නැති දේවල් පවා පුරුදු කරන ලද මනසට එකක් දුකම නැති වෙන පුළුවන් ලෙඩේම නැති වෙන අනිත් එක ඉලක්ක ආවයි කියලා ඔච්චර නටන්න දෙයක් වෙන කොහොමද මැරෙනවා කොහොමද ලෙඩ වෙනවන්නේ මොකෝ අපි මෙච්චර කාලයක් ලෙඩ වෙන්නෙම නැතුව රෝග වෙන්නෙම නැතුව ඉන්න ඕනේ කියලා කියන එක ඒක මනෝ විකාරයක් නේ අනේ ඒක හරි පුරුදුයි